ඔසනන්ස ඒතර තව දෙයක් ඒත් කතා කරා. يعني එතකොට ඇතර ඒ දේ කිව්වම මම නිකම් ඒ සන්වංශයට කිව්ව දෙයක් සම්බන්ධයි. ඒතර මම කිව්ව සාමාන්‍යයෙන් අපි පින්කමක් කරන අතරතුරේදී අපේ අතින් යම්කිසි අකුසලයක් සිද්ධ වෙනවා ඒකෙදි ඒකෙන් වෙන විපාකය සාමාන්‍ය අවස්ථාවක ඒ වගේ අකුසලයක් කරනකොට ඒ වගේ අකුසලයක් වෙනවා නම් වෙනවට වඩා වැඩි කියන හැඟීම. ඔගේ මම කියලා මං කිව්වා මෙහෙම දැනෙන්නේ කියලා. මට දැනෙන්නේ කියන්නේ ඒකට හේතුව තියෙන්නේ අපි කුසල් සිතක් තියෙනකොට තියෙන අවස්ථාවේදී ඊට සකුසල් සිත පහළ වෙන්න පුළුවන්. හේතුව එක සිතකින් පස්සේ අනිසිතනේ ඇති වෙන්නේ. ඒක එක එකක් පසුපස එකක් එන එකක් නෙමේක තියෙන්නේ. ඒකින්ද මට හිතන්න හිතා හිතුණා හිතෙනවා ඒක කිසිවර ඒක වෙන්න පුළුවන්. එතකොට කරපු කුස කුසලයට වෙනම විපාක ලැබෙනවා. කරපු අකුසලයට විපාක ලැබෙනවා. හැබැයි දැන් අපි දැන් මේ කුසලයක් කරනවා කියලා දැන දැන යම්කිසි කෙනෙකුට අකුසල් සිතක් ඇති වෙනවා නම් ඒක ගොඩක් ප්‍රබල වෙන්න ඕන කියන එකයි මට හැම හිතෙන්නේ. ඒ කියන්නේ නැත්නම් කුසලයක් කරන මොහොතක එහෙම එකක්ද නිසාද නැත්නම් කොහොමද ඒක සානංශ? ඇත්තටම එතන වෙන්නේ ඒක නෙමෙයි කුසලයක් කරන අතරේ අකුසලයක් සිද්ධ වෙනකොට කුසලයෙන් අකුසලය දුර්වල වෙනවා අකුසලයෙන් කුසලය දුර්වල. දැන් අපි ඇල් වතුරයි උණු වතුරයි ටික ටික දාලා කලවම් කළාම උණු වතුර වල උණුසුම් බව අඩු වෙනවා. ඇල් වතුර වල ඇල් ගතියත් අඩු වෙනවා. දෙකම යම් අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට අන්න ඒ වගේ වැඩක් තමයි කුසල් අතර අකුසල් කළාම කුසලය බාල වෙන්නත් ඒක හේතු වෙනවා. අර කුසල් සිත අකුසලය බාල වෙන්නත් හේතු වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. අපි වෙනම අකුසලයක් සිද්ධ කළාම ඒ අකුසලය ආනන්තර පාප කර්මයක් නොවේ නම් ඒක කොච්චර බලවත් වුණත් වෙනත් කුසලයකින් යට කරගැනීමේ අවස්ථාවක් අපිට තියෙනවා. හැබැයි ප්‍රබල කුසලයක් කරන අවස්ථාවේ ඒක ඇතුලේ අකුසල් කරගත්තාම ඒක යට කරන්න පහසු නෑ. අර කුසලයේ විපාක දෙන හැම මොහොතකම අර දුබලකමත් ඒක අස්සෙන් ඇවිත් මතුවෙනවා. අන්න ඒකයි තියෙන බරපතලකම. ඒ නිසා ඒක වඩා බලවත් නිසා නෙමෙයි එහෙම වෙන්නේ. බලවත් නිසා නෙමෙයි. මේ අකුසලයේ විපාක දීමේ අවස්ථාවක් හැදෙනවා. අවස්ථාවක් උදා වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ අවස්ථාව උදා කර දෙන්නේ කොමක් විසින්ද? අර කුසලයේ විසින්. ඒ කුසලයේ විපාක දෙනකොට දැන් අවස්ථාව හැදෙනවා. ඒ කුසලයේ කරන අතරේ නම් අර අපරාධය කරගත්තේ ඒකත් අර ඒකත් එක්කලා බැඳිලා මතුවේ. හැබැයි වෙනම අපි අකුසලයක් කරගත්තාම ඒක අරීට වඩා බරපතල වෙන්න පුළුවන්. ඒ අකුසලය අපිට වෙනත් කුසලයකින් යට කරගැනීමේ ඉඩක් තියෙනවා. මොකද ඕනම කුසලයක් හරි අකුසලයක් හරි විපාක දෙන්නේ ඒක මතුවෙන්න අවස්ථාවක් ලැබුණොත් විතරයි. මතුවෙන්න අවස්ථාවක් ලැබුණ නැතිනම් ආනන්තර පාප කර්ම හැර අනිත් කිසිදු අකුසල කර්මයක් හෝ කුසල කර්මයක් හෝ විපාක දෙන්නේ නැහැ මතුනේ නැත්තම්. ආනන්තර කර්මය එය විසින්ම මතුවලා විපාක දෙන එක වළක්වන්න බෑ. අන්නේ කුසල අකුසල කර්මයන් එහෙම නැහැ. ඒක සුදුසු අවස්ථාවේ මතුවෙනවා. ඉතින් අපිට වෙනම කරන අකුසලය මතු නොවෙන්න උපාය මාර්ගය උගන්වනවා. හැබැයි කුසලයත් එක්කලා කරන කරගන්නා හානිය අර කුසලය මතුවෙනකොට ඒක ඇතුලෙන් අරකට එනවා. ඒ එතකොට අර කුසලයේ විසින් හදන පරිසරයම අර අකුසල විපාක දෙන්නට අවස්ථාවක්. දැන් ওই සම්බන්ධව කතාවක් මම ඒක අහපු කතාවක් පොතක දැකපු එකක් නෙමෙයි. එක්තරා පිරිසක් බොහොම සදහැසිතින් මල් පූජාවක් කරනවා විශේෂ මල් පූජාවක් බුදුරජාණන් වහන්සේට. දැන් විවිධ විචිත්‍ර මල් කඩලා ගෙනල්ලා ඒවා දැන් ක්‍රමානුකූලව විචිත්‍ර විදිහට අහුරනවා. ඒ අහුරනකොට දැන් සමහර මල්වල කූඹි ඉන්නවා. එතකොට දැන් අර දැන් දායක පිරිස බොහොම සද්ධාවෙන් මේක කරන්නේ. දැන් මේගොල්ලන්ට මේ කූඹි ඉන්නවයි කියන එක දැන් හිතට හරියන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ගසනවා. එකපාරක් ගැසුවාම කූඹියා විසි වුණොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකපාරෙන් විසි වුණේ නැත්තම් දෙවනි තුන්වෙනි පාර ගසනකොට දැන් බුද්ධ පූජාව ගැන හැඟීමවත් කරුණා මෛත්‍රියවත් නෙමේ මම කැමති දේ ඉටු නොවීම පිළිබඳව රොස්සන් නැති ගතියක් එන්නේ අර කොහොඹවත් එක්ක. ඒ නිසා පළවෙනි වතාවේ බුද්ධ පූජාව සඳහා පිරිසිදු මලක් පූජා කරන්න ඕන කියන අදහසින් ගසා දාන්න පුළුවන්. හැබැයි ආයෙ බලනකොටත් මේ කූඹියා ඉන්නකොට බුද්ධ පූජාවේ සංඥාව නෙමෙයි ඉන්නේ. මූ තාමත් මේකද කියන ගස්ඨණයයි ඇති වෙනවා. ඊට දෙවනි පාර ගසන්නේ ඒ පටිඝයෙන් යුක්තව. ඉතින් මේ විදිහට කොහොම හරි ගස්සලා පිඹලා අරවා සුද්ධ කරලා මල් පූජා කරා. එතකොට උසස් පින්කමක් කරගත්තා. හැබැයි අර නැවත නැවත ගසා දානකොට සමහර කූඹින්ගේ අඬු කැඩුනා, ඇස් සඳ වුණා. එතකොට කූඹියෙකුගේ අඬුවක් කැඩෙනවා, ඇහැක් අඳ වෙනවා කියන එක අකුසලයක් තමයි. හැබැයි සත්‍ය වශයෙන් ගත්තහමත්, අවස්ථාව වශයෙන් ගත්තහමත් ඊටාම සුළු කාරණයක් මේ සසර ගමනේ සිද්ධ වෙන පව්කම් දිහා බැලුවාම ඒවත් එක සසඳනකොට අරක සුළු කාරණයක්. එහෙම නැත්නම් කූඹියා නිසා එක සුළු කොට තකනවා නෙමෙයි සසර ගමනේ අපි අතින් කරන අකුසල් එක්ක සසඳනකොට ඒක ඇත්තටම ඉතා සුළු දෙයක්. නමුත් සුළු දෙයක් වුණාට ඒ අය ඒ කුසල කර්මයේ විපාකෙන් ආත්ම බොහෝ ගණක් මනුලෝ ඉපදිලා සැප විඳිනවා හැබැයි උපදින උපදින හැම ආත්මෙකම එක්ක කකුල් කැඩෙනවා එක්ක අත් කැඩෙනවා එක්ක ඇස් සඳ ඇයි දැන් අර අර පින්කම කරන අතරේ මේක කරගත්තේ ඒ නිසා පින්කම විපාක දෙනකොට පසුබිමක් හැදෙනවා අර කර්මයක් එතනින් මතුවෙනවා ඒ නිසා පින්කම් කරන අතරේ පව්කම් සිද්ධ කර ගැනීම භයානකයි. ඒ භයානක වෙන්නේ අකුසලයේ වැඩි නිසා නෙමෙයි. අකුසලෙන් කුසලය දුර්වල වෙනවා කුසලෙන් අකුසලය දුර්වල එහෙම දුබල වීමක් වෙනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක විපාකත්වයට පැමිණීමේ සම්භාවිතාව වැඩි අන්න ඒ නිසයි ඒක බරපතල